මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වස්තුක ශීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 न पुत्रमिच्छे न धनं न रट्ठं नैच्छेयधम्मेन समिद्धिमत्तनो सशीलवा पण्यवा धम्मिको सियाति සදහවත් පින්නතුනේ ලෝකයා දිනුවේ මාර්ග සොයන්නේ සමෘද්ධියක් බලාපොරොත්තු වෙනුයි සමෘද්ධිමත් අනාගතයක් පිළිබඳ සුබ සිහිනයක් ඇතුවයි දිවාරාණතකා වෙහෙසෙන්නේ. විශේෂයෙන්ම ලෝක සම්මතයට අනුව අලුත් අවුරුද්දක් උදා වෙනකොට බොහොම දෙනෙක් මේ විදිහේ චින්තනවලට යොමු වෙනවා. දැන් අපි අද මේ මාතෘකා කරගත්තු ගාථාවෙනුත් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සමෘද්ධිය පිළිබඳ එක්තරා දර්ශනයක්. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාළේ ධම්මික කියන නම ඇති තෙරුන් වහන්සේ කෙනෙක් පිළිබඳවයි. ඒ කතාව මෙහිමයි දැක්වෙන්නේ සවැත් නුවර වාසය කළා ධම්මික කියන නමින් හැඳින්වෙන උපාසක මහත්මයෙක් ධම්මික කියන නම ඇති උපාසකවරු හුඟක් බුද්ධ කාලේ හිටියා. දැන් මේ ඒ විදිහ කෙනෙක් ගැනයි කියවෙන්නේ. ඒ උපාසක මහත්මයා ඊටමත් ධාර්මිකව ධම්මේන සමේන කියන ආකාරයට විසමචර්යාවල් අතහැරලා ධර්මචර්යා සමචර්යා කියන ක්‍රමයට අනුව ජීවත් වුණු පින්නතෙක් ඒ විදිහට ජීවත් වෙන අතරේදී එක් අවස්ථාවකදී නෙක්ඛම් අදහස් මෝරා යාම නිසා ගිහිගේ ගැන කලකිරීමකින් එක් අවස්ථාවක භාර්යාව සමග නිෂ්කලංකව කතා කරමින් අතර කිව්වා මට මේ පැවිදි වෙන්න හිතෙනවා කියලා. එතකොට භාර්යාව කිව්වා මගේ මේ කුසේ සිටින දරුවා උපදිනකන් ටිකක් ඉවසන්න කියලා. ඉතින් මේ උපාසක මහත්මයා ඒ දරුවා ඉපදිලා පයින් ඇවිදින කාලය දක්වාම විගසුවේ ඇත්ත වශයෙන් මේ කියන්නේ කල් දැම්මා තමන්ගේ පැවිදි පිළිබඳ අදහස. නැවත වරක් භාර්යාවගෙන් ඇහුවාම භාර්යාව කිව්වා මේ ළමයා ටිකක් ලොකු වෙනකන් ඉන්න කියලා. එතකොට මේ ධම්මික උපාසක මහත්මයා කල්පනා කරනවා මට මෙයාගෙන් අවසර ලැබුණත් එකයි නොලැබුණත් එකයි මම ගිහින් පැවිදි වෙනවා කියලා. මොකද මව්පියන්ගෙන්නේ අවසර ගන්න ඕනේ ඒක නිසා වෙන්නේ නැති. එහෙම ඉතලා අවසරයක් නැතුවම ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා දැඩි ලෙස වීරිය වඩලා භාවනා කරලා යථා කාලයේදී අරහත්ත්වය ලබා ගත්තා. රහත් වෙලා ඉවරලා ආයි ආපසු සවැත් නුවරට වැඩම කළා මේ ධම්මික තෙරුන් වහන්සේ තමන්ගේ ගෙදරට. වැඩම කළේ ඒ භාර්යාවට දරුවටත් පිහිට වෙන්න. ඒ වැඩම කරලා අර තමන්ගේ පුත්‍රයාට ධර්මය දේශනා කළා. සමහර විට ඒ පුත්‍රයා වෙනකොට ටිකක් ලොකු ළමයෙක් වෙන්න ඇති. ඉතින් ඒ ළමයාටත් නිවන් අදහස දැඩිව ඇවිල්ලා ඒ ළමයාත් ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා වැඩි කල නොගොස්ම රහත් වුණා. එතකොට මේ gedara ඉන්නේ අර පැරණි භාර්යාව විතරයි. ධර්මයේ ඒ වගේ අයට සඳහන් වෙන්නේ පුරාණ දුතිකා කියලා. පැරණි දෙවැන්නි. ඉතින් මේ පැරණි දෙවැන්නි මේ තෙරුන් වහන්සේගේ පැරණි දෙවැන්නි gedara ඉඳගෙන කල්පනා කරනවා. යමෙක් සඳහා නම් මම මේ ගිහි ජීවිතයේ හිටියේ ඒ දෙන්නම දැන් පැවිදි. ඒ දෙන්නම පැවිදිලා ඉවරයි. මට මේ ගිහි ගියේ ඇති වැඩක් නැහැ. මමත් පැවිදි කියලා ඒතනත්ති ගිහිලා පැවිදි වෙලා වැඩි කල නොගොස්ම වීරිය වඩලා රහත් වුණා. අන්න පවුලට උනේ දේ. ඉතින් සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මේ ධම්මික උපාසක තැන තමන් ධර්මයේ පිහිටිය නිසා තමනුත් ඒ පැවිදි පිස සම්පූර්ණ කරගෙන ධර්මය ඒ ඉහළම මට්ටමට ලබාගෙන තමන්ගේ දරුවටත් භාර්යාවටත් පිහිට වුණා කියලා. එහෙම සාකච්ඡා කරන ඉන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ දෙන්ට වැඩම කළා. අර පුදු පරිදියේදී ඇහුවා මොකද්ද මහණනි කතා කරන්නේ කියලා. කාරණේ ප්‍රකාශ කළාම බුදු පියාණන් වහන්සේ වදාලා එහෙම තමයි මහණෙනි පඬිත පුද්ගලයා තමා සඳහාවත් අනුන් සඳහාවත් පුත්‍රයෙකුවත් ධානයවත් රටවත් පතන්නේ නැත. අධර්මයෙන් Tamanගේ සමෘද්ධියක් බලාපොරොත්තු වෙන්නේ නැත. අධර්ම මාර්ගවලින් Tamanගේ සමෘද්ධිය ඇති කරගන්නක් බලාපොරොත්තු වෙන්නේ නැත. අන්න එබඳු පුද්ගලයා එබඳු තැනැත්තා තමයි සීලවා සිල්වන්ත කෙනෙක් හැටියට සලකන්න පුළුවන් වන්නේ පඤ්ඤවා ප්‍රඥාවන්ත කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන් ධම්මිකෝ ඒ වගේම ධාර්මික කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ ඔන්නෝකයි ගාථාව ඉතින් දැන් බැලුව බැලමට නම් අපට පේන්නේ වැඩි විස්තර නැතත් මේ කියන මේ කතාවට අරමුණු වුණු තැනැත්තා මේ ධම්මික පාසික ගිහිවත් ධාර්මිකයි පැවිදිවත් ධාර්මිකයි. ඒක අපි මේ විස්තර කරගෙන යන අවස්ථාවේ සමාවෙට තේරෙවි. ඉතින් මොකද අපි ඉස්සෙල්ලා මේ ගිහිව ධාර්මිකව ජීවත් වීම වන ආකාරය ගැන ටිකක් හිතවදලා බලමු. මේ පින්නතුන් කොතිකුත් ඒවා ගැන අහලා තියෙනවා. ගිහි ජීවිතයේ ධාර්මිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් කතා කරනකොට අපි කවුරුත් දන්නවා අර බුදු පියාණන් වහන්සේ පොඩි රාහුල සාමණේරයන් වහන්සේට මතක් කළ මූල ධර්මයේම තමයි අපි කාටත් බලපවත්වන්නේ කුසල් ලකුසල් පිළිබඳ ඒක පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඕන කෙනෙකුට. ඉතින් ඒ කුසල් ලකුසල් ගැන මේ ධර්මයේ විග්‍රහ කරන්නේ ඒතන දැක්වෙන මූලික સિદ્ધාන්තය මැදුම් පිළිවෙත අනුව ගිය එකක්. ඒ කියන්නේ අකුසලයේ කියලා කියන්නේ දූරදර්ශී වශයෙන් බැලුවාම තමාගේ පරිහානියටත් හේතු වෙන අනුන්ගේ පරිහානියටත් හේතු වෙන දෙයක්. ඒ වගේම දෙපක්ෂයේම පරිහානියට හේතු වෙන දෙයක්. කුසලය කියලා කියන්නේ තමන්ගේ පරිහානියටවත් අනුන්ගේ පරිහානියටවත් ඒ දෙපක්ෂයම පරිහානයටවත් හේතු නොවන එක. ඒ විදිහට මේ ධර්මයේ බුදු පියාණන් වහන්සේ කුසල අකුසල හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ධාර්මික ජීවිතය යන්නේ. ඊළඟට දැන් මේ පිනතුන් නිතර අහලා තියෙන ඔය දියුණුව හා පිළිහිම ගැන කියනකොට කවුරුත් නිතර අහපු කාරණයක් තමයි පරාභව සූත්‍රය කියන එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දේවතාවකගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. ඒ දේශනාව ආරම්භයේදීම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කෙනෙකුගේ පිරීමත් දියුණු වීමත් පිළිබඳ මූලිකම එතන කියන්න පුළුවන් මූල ධර්මයේ හැටියට සිද්ධාන්තය කියලා කියන්න පුළුවන් මූලික කාරණය. පළවෙනි ගාථාවෙන්ම සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදේශී පරාභවෝ බුදු පියාණන් වහන්සේ නම් කියන හැටියට කෙනෙකුගේ දියුණුව කියන එක බොහොම ලේසියි තේරුම් ගන්න. පිරිහීම කියන එක බොහොම ලේසියි තේරුම් ගන්න. ඒ කියන්නේ දියුණුවට හේතුවත් පිරිහීමට හේතුවත් බොහොම ලේසියි තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද හේතුව? ධම්මකාමෝ භාං හෝති ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධම්මදේශී පරාභව ධර්මයට ද්වේෂ කරන කෙනා පියහෙනවා. සමහර විට මේ පින්නතුන්ට සැක ඇති වෙන්නත් පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ නම් එහෙමයි දේශනා කළේ. එහෙම දේශනා කළා ඊනාට පරාභව සූත්‍රයේ දිගින් දිගට පරිහානියට හේතු වෙන තමන්ගේ පෞද්ගලික වශයෙන් සමාජ වශයෙන් පරිහානියට හේතු වෙන කාරණා රාශියක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ මේ අවස්ථාවේ අපි දිගින් දිගට කියනවා නොවේ. තව ඊට වඩා දේවල් කෙටියෙන් නමුත් දක්වන්න තියෙන නිසා. ඉතින් ඔය එක පැත්තක්. ඒ පිරිහීමක් දිනුවක් ගැන කියනකොට ඒ දිනුව කෙනෙක් දිනු වෙන්නේ ධර්මයට කැමති නම් තමයි. ධර්මයට කැමති කෙනා නියමාකාරයෙන්ම දිනුව ලබනවා. ධර්මයට ද්වේෂ කරන තැනැත්තා කොයි අවස්ථාවක හරි පරිහානියටපත් වෙනවා. දැන් ඊළඟට දැන් අපි මේ මේ කියාපු දැහැමි ජීවිතය පිළිබඳව කල්පනා කරලා බලනවා නම් අපි කලින් සඳහන් කළ ආකාරයට මේ ශාසනයේ ධම්මික නමින් උපාසකවරු ගණනක් හිටියා. එබඳු එක්තරා උපාසක කෙනෙක් මේ උපාසක මහත්මයා නෙවෙයි එබඳු එක්තරා උපාසක මහත්මයෙක් බුදු පියාණන් වහන්සේගෙන් අත වශයෙන් සංඝයා වහන්සේලාගෙත් පිළිවෙතත් සංඝාවහන්සේලා විසින් ගත යුතු නියම පිළිවෙතත් ගිහියන් විසින් ගත යුතු පිළිවෙතක්. ඒකට කියන්නේ ගිහිවත. ගිහිවත පිළිබඳව බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. එතෙන්දී දැන් අපි මෙතෙන්දී එළියට ගනිමු බුදු පියාණන් වහන්සේ අර ගිහිවත, ඝාට්ටවත්ත කියලා කියනවා. ගිහියන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එකට දුන්න පිළිතුර. ගිහියන්ගේ ජීවන ප්‍රතිපත්තියේ පදනම පංචශීලයේ බව ඒ සූත්‍රයෙන් හෙළි වෙනවා. පංචශීලයේ පදනම ඒක ඊටාත්ම සවිස්තරව සාමාන්‍යයෙන් අපි හිතනවට වඩා කියලා සවිස්තරව මේ සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙන මෙන්න මේ විදිහට ඒ ගාථා වලින් තියෙන අදහස අපි ප්‍රකාශ කළාම ප්‍රමාණවත් කියලා හිතෙනවා. ප්‍රණමිනි ශික්ෂාපදයේ ගත්තොත් සතෙකු නොමරන්නේ නොමරවන්නේ මැරවීමට ඝාතනයට අනුදැන්මක්ද නොකරන්නේ. ඒ වගේම සත්වයන් පිළිබඳ සත් සියලුම ලොකු කුඩා සත්ව හිංසා සත්වයන්ට හිංසා කිරීමෙන් බැලකෙන්නේ. ওই අදහස ඒ ගාථා පළමුනි ගාථාවෙම බුද්ධ ඥානන් වහන්සේ පළමුනි ශික්ෂාපදයේ පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ විදිහටම දෙවෙනි ශික්ෂාපදයේ දි දක්වනවා. ඒ බඳු ඒ ගිහි පින්වතා මේ ශාසනයේ මේ සමාජයේ ධර්මානුකූලව දිනු වෙන්න බලාපොරොත්තු වෙන පින්වතා තම නුදුන් දෙයක් ගන්නෙත් නැහැ අපි සාමාන්‍යයෙන් හොරකමයි කියලා කියන්නේ. හොරකම කොටිම කියතොත් හොරකම් කරන්නේත් නැහැ. කරවන්නේත් නැහැ. හොරකම් කිරීමට අනුබල දෙන්නේත් නැහැ. මේ දෙවෙනි ශික්ෂාපදේ. තුන්වෙනි ශික්ෂාපදේ පිළිබඳව ඒකදී කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ මේ පිනතුන් කවුරුත් දන්නවා පරදාර සේවනය කියලා කියන අන්සතු බිනිදන් කරා යාම පරදාර සේවනයෙන් වැළකීන්නේ. දැන් පොහොය අටසිල් සමාදන් වෙන අවස්ථාවල Brahmacharyaව රකින්න ඒ නැති අවස්ථාවල අර අර ගිහි ජීවිතයේ සාමාන්‍යයෙන් ඒ කියපු කාමේසු මිච්ඡාචාරා කියන ශික්ෂාපදයට අදාළව පරදාර සේවනයෙන් බලකින්නේ. ඊළඟට බොරු කීම සම්බන්ධයෙන් තර විදියටම ප්‍රකාශ වෙනවා. ඒ මුසාවක් බොරුවක් සභාවකට ගියත් පිරිසක් මැදට ගියත් තනි පුද්ගලයෙකුට හෝ තනි පුද්ගලයෙකු හා සාකච්ඡා කිරීමේදීවත් මුසාවක් බොරුවක් කියන්නේ නැහැ. කියවන්නේ නැහැ. බොරුවට අනුදැන්මක් කරන්නේ. බොරු කීමට අනුදැන්මක් කරන්නේ නැහැ. ඊළඟට පස්වෙනි ශික්ෂාපදය පිළිබඳව ඒකෙදි ප්‍රකාශ කරන්නේ මත් වෙන සුරාව කියලා එතන තියෙන්නේ බොන දෙයක් හෝ ඒවා වෙන දෙයක් හෝ ඒවා මත් වීමට උපකාර වෙන දෙයක් තමා ගන්නෙත් නෑ අනුන් ඒවා ඒවා අනුන්ට ඒවා ගැනීමට සලස්වන්නෙත් නෑ ඒ වගේම ඒවට අනුබල දෙන්නෙත් නැහැ. මොකද එතන දක්වන්නේ හේතුව දක්වන්නේ මත්වීම නිසාය තමනුත් පාපයට පෙළඹෙන්නේ පාප කර්ම කිරීමට අනිත් ඈත් පාප කර්ම කරන්න පොළඹනවා. කොටිම කියතොත් බුදු පියාණන් වහන්සේ එතන මත් පැන හඳුන්වන්නේ තනිකරම අපුඤ්ඤ ආයතනයක් හැටියට. අපුඤ්ඤ ආයතනයක් කියලා කියන්නේ පව් නිෂ්පාදනය කරන ආයතනයක්. එහෙම තේරුම් ගත්තට කමක් නැහැ. මත්පැන කියලා කියන්නේ පව් නිෂ්පාදනය කරන ආයතනයක්. ඒක එහෙම් පිටින්ම වර්ජනය කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. කොටිම කවුරුත් දන්නවනේ දෙලොවම පිරිහීමට හේතු වෙන එකක්. ඒ නිසා ඒක දක්වන්නේ බුදු පියාණන් වහන්සේ උම්මාදන. උන්මාදයේ ඔල්මාදයේ පිස්සු ඇති කරන දෙයක්. උම්මාදන බාලකන්තං මෝඩයින් අද්දවන දෙයක්. ওই විදිහට නොයෙකුත් වචන වලින් මත්පැණි ආදීනව එතන දක්වලා තියෙනවා. මොන අය යටත් පිරිසෙන් ආව මට්ටමින් ඔය පංචශීලයවත් රැකිය යුතු වෙනවා. ඊළඟට ඊට අමතරව ජීවිකාව පිළිබඳව මේ පින්තුන් අහලා තිනු දැන් මෙතෙන්දිත් අපි මිත්‍යා ආජීවය කියලා දැක්කෝ. ඒ අධාර්මික ජීවිතයට අදාළ දේවල් වලින් වැළකෙන්න ඕන. මිත්‍යා ආජීවයේ හැටියට සාමාන්‍යයෙන් දැක් වෙන්නේ කාරණා පහක් දැක් වෙනවා. ආයුධ වෙනදාම ඊළඟට සත්වයින් වෙනදාම් කිරීම කියන එක සාමාන්‍යයෙන් තෝරන්නේ වහල් වෙනදාම හැටියට දාස බවට හරි වහල් බවට හරි පණ ඇති සතුන් විකිනීම එතකොට මාසට විකිනීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊළඟට වෙනම දක්වලා තියෙනවා මාංශ වෙනදාම. මාංශ වෙනදාම. කවුරු මැරුවා හෝ ඒවා මාංශ වෙන දාම අනුසුදුසු දෙයක් හැටියට නොකළ යුතු දෙයක් හැටියට ඊළඟට මත්පැන් වෙන දාම ඊළඟට විස වෙන දාම වස විස වෙන දාම මේ විදිහට අධාර්මික කියලා ප්‍රකාශ කළේ ඇත්ත වශයෙන් තමා ගැන විතරක් පම හිතනවනම් තමාගේ ධනාත්මක චින්තනයට යනවා තමාගේ දියුණුව ගැන හිතනවනම් මේවා තමයි කළ යුත්තේ. අනිත් කවුරු කිව්වත් තමන්ගේ ඉලක්කය කෝටිපතියෙක් වෙන්න නම් විශේෂයෙන්ම මේ කාලේ ඒවට රජිනුත් ආධාර සමාවිත ලැබේවි. ඔන්න ඔය කියාපු අධාර්මික වෙනදාම් ක්‍රම වලට තමයි යොමු වෙ යුත්තේ. තමන්ගේ ඉලක්කය ඊට කර ගැනීමට. නමුත් මොන හේතුවකින් නෝ බුදු පියාණන් වහන්සේව තහනම් කරනවා. මොකක්ද හේතුව? බුදු පියාණන් වහන්සේට මේ අපේ ජීවිතය පිළිබඳව වෙන කිසිම විට නැතරම් දූරදර්ශී අවබෝධයක් තිබුණා. අපි මේ මව් කුසින් එළියට ආවයි කියලා මේ කම්මල තාත්තලට අයිති කෙනෙක් හැටියට අපි සාමාන්‍ය සමාජ සම්මතය හැටියට සැලකුවා. දීර්ඝ කාලයක් සංසාරේ අපි මේ ඉපදෙමින් මැරෙමින් ආපු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කර තියෙනවා. නිකන් ආවේ නෑ. නොයෙකුත් විදිහේ කර්ම රැස් කරමින්. කොට ඒවයි විපාකක් විඳින්න ලෑත් කියලා යන්නේ. එහෙම ගමනක් යන අතරේ තව තවත් පාප කර්ම කරතෝ කොයි අවස්ථාවක හරි සමාජයේ දිනුව ලැබුවටත් පස්සේ ඒවා ගසාගෙන යන හෝදගෙන යන ජල ගැලුම් වලට හරි ගින්නට හරි විනාශ වෙලා යනවා. එතකොට අන්න අර ධනාත්මක චින්තනය අනුව තමන්ගේ ඉලක්කය සාර්ථක වෙනකොටම ඊළඟට මොකක් හරි ධාතු හතර කුපිත වෙලා එක ඇතුළත ධාතු කුපිත වෙලා ලෙඩ රෝගියෙක් රෝගියෙක් වෙලා පිත් කෙපිලා පිත කෙපිලා සෙම කෙපිලා වවා වෙලා ඒ කර පාප කර්ම විපාක වින්දනය කරන්න වෙනවා ආහාර ටිකක්වත් ගන්න බැරි වෙන කොච්චර හම්බ කරා එහෙම නැත්නම් බාහිර ධාතුන් හතර කිපිලා. අර විදිහට නියං සායන් තුනෙන් ජල ගැලුම් තුනෙන් තවත් මේකුත් ආපදා තුනෙන් ගිනි භය ආදීන් අර කියාපු ලබාගත්තු ධානියත් ඒ පුද්ගලයාක් දහගෙන යනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙන නිසායි බුදු පියාණන් වහන්සේ අර ආධාර්මික වෙනදාම් ක්‍රම වලින් වෙන් වෙලා ඒන් අන්‍ය වූ ධාර්මික ක්‍රම වලින් ඒ කියන්නේ ඒක Tamangeත් අනුන්ගේත් හිංසාවට හේතු වන නිසා දුරදර්ශී වශයෙන් බැලුවා. ඉතින් මෙන්න මේ කාරණය ගැන හිතලාම තමයි දැන් අපි දූරදර්ශී කියන වචනේ ප්‍රකාශ කළා. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ පින්නතුන්නේ තහල ඇති බුදු පියාණන් වහන්සේගේ ලෝක දර්ශනය අනුව පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්නවා. කවුද තුන් දෙනා? අන්ධයා, එකස් කණා, ඇස් දෙකම ඇති තැනැත්තා. අන්ධයා හැටියට බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා එයාට නොලැබූ ධනෙ භෝග සම්පත් ලබා ගන්න ආකාරය දන්නේත් නැහැ. ආර්ථික ඒවා સિદ્ધාන්ත පිළිබඳ අවබෝධයකුත් නැහැ. ඒ පැත්තේ දක්ෂකමකුත් නැහැ. ඒ වගේම හොඳ නරක කුසල් ලකුසල් පව්පින් ඒවා පිළිබඳ අවබෝධයකුත් නැහැ. ඒ තැනත්තා අන්න අන්ධ පුද්ගලයා. මෙලව දිනුවකුත් නැහැ, පරලෝ දිනුවකුත් නැහැ. දෙවන්න එක ඇස් කන. ඒ කියන්නේ ඒ තැනත්තනම් අර කියාපු ආර්ථික මූලධර්ම ආදී පිළිබඳව සමාහයට උපාදිලාභී මහා උගතෙක් දිනුනේ මාර්ග ලෝක සම්මතයට අනුව ඔක්කොම හදාරලා ඒවයි સિદ્ધාන්ත අවබෝධ කරගෙන ඒ අනුව ධර්මයෙන් හෝ අධර්මයෙන් හෝ අනිත්‍ය මරලා හරියි තරඟකාරී ලෝකයක ඊර්ෂාවෙන් එය පරාදගෙන තවත් අධාර්මික අර කියාපු අධාර්මික ජීවිතාණු දිනුන සලස ගන්නවා ආර්ථික වශයෙන්. නමුත් එකහැක් අන්ධ කන එකස් කන හොඳ නරක පිළිබඳ හරි වැරදි පිළිබඳ උසස් පහත් ධර්ම පිළිබඳ අවබෝධයක් නැහැ බුද්ධ වචනයට අනුව. අන්න එකස් කන. ඊළඟට ඇස් දෙකක් ඇති තැනැත්තා හඳුන්වන්නේ තැනැත්තා ධාර්මිකව දහඩිය මහන්සිය පොරමරකම් වලින් කූට උපක්‍රම වලින් නෙවෙයි පහසු හැටියට පේන කූට උපක්‍රම වලින් නෙවෙයි බොහොම දහඩිය මහන්සියෙන් වෙහස මහන්සි වෙලා ධාර්මිකව ධානය රැස් කරගන්නවා. ඊවට නිකුත් බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවල උපමා දක්වලා තිබෙනවා. දැන් ලෝකයේ අධ්‍යාවන්තට බලනකොට අපි සත්ව ලෝකය ගැන මී පැණි කොච්චර මිහිරිද? ඒක ලේසියෙන්ද හැදුවේ මී මී මැස්සෝ. බොහොම වෙහෙසකින්. හුඹහා බොහොම හයිය. හැදුවේ කවුද? ඉංජිනේරුවද? නෑ. අර පොඩි සත්තු. කොච්චර උත්සාහයක් දරලාද? දාඩිය ගන්න පේනු නැත. යන්නේ මේ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ විදිහට ධාර්මිකව සපයා උපයාගත්තු ධනය විශේෂ මහන්සියල දහඩිය මහන්සියෙන් මේ පැණිමේගේ රසවත් හුඹහක් වගේ ස්ථාවරයි. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ඒ ආර්ථික වශයෙන් ඒ තැනැත්තා ධර්මානුකූලව ලෝකයේ දියුණුවටපත් වෙන්න ඉක්මන් දියුණුවක් නුනත් හෙමි හෙමිට දියුණුවේ නොනැසෙන දියුණුවක් ඇති කරගන්න සමත් ඒ වගේම ඒ ලබාගත් ධනෙ උඩ ගහගෙන ඉන්නව නෙවෙයි Tamanට සංසාරේ තව ඈතට යන්න තියෙන බව දැනගෙන ඊට වඩා වටින දෙයක් තියෙන බව දැනගෙන ඒවා පිළිම ඒවා දානමාන ආදී කටයුතු පින්දහම් වල යෙදෙමින් ඒවා යථා පරිදිව පරිහරණය කරනවා ධර්මානුකූල පරිලවටත් උපකාර වෙන හැටියට. ඉතින් මේවා ගැන කල්පනා කරනකොට දැන් අපි දන්නවා ආහාරය අපට අවශ්‍යයි. අවශ්‍ය විතරනේ අත්‍යවශ්‍යයි කියන්නත් පුළුවන්. ආහාරය නැතුව ජීවත් වෙන්න බෑනේ. නමුත් කවුද ආහාරය සඳහා ජීවත් වෙන්නේ? ආහාරය සඳහා ජීවත් වෙන එක මහා නිහිනකම. මේ ගිහි පින්නතුන් එක්කෙනෙකුට ධානය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? දුප්පත් වෙලා ජීවත් වෙන්න පුළුවන්ද? ධානය අවශ්‍යයි. නානාවිද ප්‍රශ්න ගැටලු තිබෙනවා ඒවට ධානය අවශ්‍යයි. ළමලපටින් ට උගන්වන්න ඕන, ගෙදර දොරවල් හදන්න ඕන, තව කොතිකුත් වැඩ තියෙනවා. ධානය අවශ්‍යයි. නමුත් ජීවත් වෙන්නේ ධානය සඳහාද? ධර්මයේ පරමාර්ථය විය යුතුද? නැහැ. අන්න ඒක අනුව එතකොට ඊළඟට අපිට කල්පනා කරන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ තවත් මේ කුත් සූත්‍රවල ගියන්ට අදාළ දේවල් ප්‍රකාශ කළ තියෙනවා මේ කෙටි කාලය තුළ ඔක්කොම කියනවනෙවි. සාමාන්‍ය වශයෙන් මතක් කළාම මේ පින්නතුන්ට උනත් අහ බලා ගන්න ඒවා ප්‍රතිකුත් ඉඩ තියෙනවා. එක් අවස්ථාවක ගිහි පින්නතුගේ ජීවිතය උභයාර්ථ සාධනය කියන්නේ මෙලොවත් පරලොවත් දෙකම හදා ගන්න ආකාරයේ දීඝජානු කියන කෝලිය පුත්‍රයාට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා බොහොම දිගට අපි එයින් කීප සැකෙමින් විතරක් ගත්තොත් මෙලෝ දිනුව සඳහා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා කෙනෙකුගේ මෙලෝ දිනුව වශයෙන් උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිතා කියලා ප්‍රතිපatti හතරක් අර කියාපු උත්හාන සම්පදා කියලා කියන්නේ අන්න උත්හාන වීරියෙන් යුක්තව දහඩිය මහන්සියෙන් කටයුතු කළා ධානය ලබා ගැනීමේ ශක්තියයි ආරක්ක සම්පදා කියලා කියන්නේ ලබාගත්තු ධානය කාබාසිනියා කරන්නේ නැතුව පොමුන්ට සතුරන්ට ඒවා අත් වෙන ආකාරයට වැරදි විදිහට ඒවා විනාශ වෙලා යන ආකාරයට යන්නේ නැතුව ආරක්ෂා යොදා ගන්න ධාර්මික ආරක්ෂාව යොදනවා අධාර්මික නෙවෙයි ධාර්මික ආරක්ෂාව ආරක්ක සම්පදා ඊළඟට කල්යාණ මිත්‍රතාව කියලා කියන්නේ පාප මිත්‍රයන් තුලින් ඒ ධනය විනාශ කරගන්න යොමු වෙන බව කවුරුත් අහලා තියෙනවා මත්පැනට පරදාර කර්ම ආදියට දුරාචාරයට යොමුමු කෙනෙක් යාළු කරගත්තොත් අර ධානය දවසින් දෙකෙන් විනාශ වෙලා යනවා. ඒක නිසා කල්යාණ මිත්‍රතාව. ඇත්ත වශයෙන් කෙනෙකුගේ කායික සහනය පමණක් නෙවෙයි මානසික සහනයටත් මානසික ගැටලුවටත් අතමාරුව පමණක් නෙවෙයි හිතමාරුව දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයින් ලංකරට කිට්ටු වෙලා ඒ අය අසුර කිරීම ඒකත් සම්පත්තිය කල්යාණ මිත්‍රතාව. සමජීවිතා කියන එක තුල තියෙන්නේ මේ ධනය ඔක්කොම ගොඩ ගහගෙන තාමත්ම මසුරු වන්දමින් ජීවත් වෙලා අතීතයේ මසුරු සිරාණන් ගැන තියෙන්නේ ආහාර පානවත් නොගෙන ධනය ගැන හිත හිතා ලොකුවට ආඩම්බරයට හිත ඉඳලා ඒවත් ඇත්තහැරලා මැරිලා යන්නේ නැතුව ජීවිතයේ අයවැය පිළිබඳ යම්කිසි සමතාවකින් ජීවත් වෙනවා. එතන දක්වන්නේ බුදු පියාණන් වහන්සේ තරාදියකින් කිරා බල්ලා වගේ අයවැය අයට වැඩිය වැය යන්නේ නැතුව වැය පමණට වැඩිය ඉහළට යන්නේත් නැතුව වැය නිකන් එකතු වෙලා ඊනාට කාටවත් ප්‍රයෝජන නැතුව ඒව නිකන් අර යක්ෂයන්ට අයිති විලක් කියලා කියනවා. කාටවත් එකෙන් ප්‍රයෝජනකුත් නැහැ. ඒක ඔහේ තමයි නිදන් කරපු තැන එහෙම විනාශ වෙලා යනවා. දරුවන්ටත් නැහැ. වෙන අයටත් නැහැ. එහෙම නැතුව සමජීවිතාව කියලා කියන්නේ යම් කිසි ප්‍රමාණයක් ප්‍රමාණිකූලව ඒක ධනය එදිනදායේ තමන් පරිභෝගයට ගන්නවා. අනිත් තමන්ගේ අනිත් හිතවතුන්ට උපකාර වශයෙන් ඒ කටයුතු කරනවා. කළ යුතු ඉතිරි පහදු කරන්න ඕන ටික ඉතිරි කරනවා. පින්දහම් සඳහා යොදනවා. නමුත් සීමාන්තික වශයෙන් මේවා ගොඩ ගහගෙන එයින් උද්දාමයටපත් වෙන්නේ නැහැ මහ කෝටිපතියෙක් කියලා. අර මේක විෂම විදියට අයවැය අතර විෂමතාවක් නැති කරන එකයි එතන කියන්නේ. සීමාව ඉක්මවල වේදම් කිරීමක් නෙවෙයි. ඒ පිළිබඳ අවබෝධයයි. ඔන්න ඔය සම ජීවිත ඔය ප්‍රතිපත්ති හතර. මෙලොව දිනුවට හේතු වෙන බටේට දක්වුවා. ඊළඟට පරලොව පිළිබඳව විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ ධර්මයේ පිළිබඳ කාරණා සද්ධා සම්පදා සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා. මේවා අතින් අල්ලන්න පුළුවන් දේවල් නන් නෙවෙයි, පෙට්ට ගම්බල දාගන්න පුළුවන් දේවල් නෙවෙයි. හදවතේ තැන්පත් කරගන්න පුළුවන් දේවල්. සද්ධා සම්පත්තිය. ඒ කියන්නේ සද්ධා සම්පත්තිය. ඒක තවදුරටත් අපි ඒිට සුදුසු අවස්ථාවේ ඊට විග්‍රහ කරනවා කවුරුත් දන්නවා. සද්ධාව කියලා කියන්නේ තුන් වුවන් කෙරෙහි සද්ධාවෙන් නැත්නම් විශේෂයෙන්ම තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳ ඇති කරගන්න සද්ධාව තුලින් තුන් වුවන් කෙරෙහිම ශ්‍රද්ධාව ඇති කර ගැනීම. ඒක සම්පත්තියක්. ඊළඟට ඒ වගේම සීල සම්පත්තිය. දැන් මේ පින්නතුන් පුරන්නේ මේ සීල සම්පත්තිය. සීලය සම්පත්තිය. කවුරුද දන්නව ඒක? නිර්වද්‍යතාව සුඛය ලබා දෙන, නිර්වද්‍යතාව සුඛය සැපය ලබා දෙන සම්පත්තිය. ඒ වගේම ඡාග සම්පත්තිය. අතහැරීම. එනත්නම් පරිත්‍යාගශීලීත්වය. ඒකත් ලොකු සම්පත්තියක්. ඊළඟට පඤ්ඤා සම්පත්තිය. ධර්මය දැක්වෙන ආකාරයට ගැඹුරින් කල්පනා කළ බැලුවොත් ප්‍රඥාව කියන හඳුන්වන්නේ විදර්ශනා වශයෙන් මේ ජීවිතයත් ලෝකයක් පිළිබඳ යථා තත්ත්වය විවරණය කර ගැනීම තේරුම් ගැනීම. කියනවා උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා ඒ හඳුන්වන්නේ ගැඹුරු අන්දමින් ඇතිවීම නැතිවීම ස්වභාවය විනිවිද දක්නා සුළු ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව තුලින් මොකද ඒහි සම්පත්තියක් වෙන්නේ? ඒ ඒ තුලින් තමයි සියලුම සංසාර දුක කෙලවර කරගන්න පුළුවන් වන්නේ. ඒකේ පඤ්ඤා සම්පදා කියලා ඒ ඒ විදිහට එතන විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඊළඟට ඔන්න අපි විශේෂයෙන්ම දැන් මෙතෙන්දී මේ අර ධම්මික ස්වාමීන් වහන්සේ සම්බන්ධය ගැන කල්පනා කරලා බලලා අපි හිතනවා නම් ගිහි පින්වතාට අයිති නියම ධනය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තින්නේ ආර්ය ධනහතක් කියලා තියෙන එකක් තියෙනවා. අර කලින් කියපු දේවලුත් එකට අයිති. සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, ඡාග, පඤ්ඤා කියලා ওই විදිහට හතක් දක්වනවා. ආර්ය ධන හැටියට. සප්ත ආර්ය ධන කියලා කියනවා. අන්න ගිහට අයිති නියම ධනෙ. ධනාත්මක චින්තනයක් ඕන නම් ඔන්න තියෙනවා ආර්ය ධනාත්මක චින්තනය. ඕකයි ඉලක්කය කරගන්න ඕනේ. ඒක වරදින්නේ නෑ ඒවා. මේ වරදින්නේ නැහැ. හරි මාර්ගයව යන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට පිළිපදිනවා නම්. ඉතින් තියන්න ශ්‍රද්ධා සම්පatti අපි කෙටියෙන් නමුත් ඒක විග්‍රහ කරමු. ශ්‍රද්ධාවර කලින් ප්‍රකාශ කළ ආකාරයට තථාගතයන් වහන්සේගේ සම්බෝධිය විශ්වාස කිරීමයි මූලිකව දැක්වෙන්නේ. ඒ තුලින් අපි ඒ ධර්මයේ කෙරෙහිත් විශ්වාස කරනවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ ධර්ම අනුව පිළිවදන සංඝයා වහන්සේලා කෙරෙහිත් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ විදිහට දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ රත්නයක් ගැන හිතලා බලනවා තුනුරුවන් කියලා අපි පාවිච්චි කරනවානේ කවුරුත්. එතකොට හදවතේ තුනුරුවන් තැන්පත් කරගත්තාම ඒ පුද්ගලයා තුළ ඇතිවෙන වෙනස කල්පනා කරලා බලන්න. සද්ධාව ඇති පුද්ගලයාත් නැති පුද්ගලයාත් අතර වෙනස. සද්ධාව ඇති පුද්ගලයා මේ හදවතේ තැම්පත් වුණු මේ රත්න තුන නිසා ඒ පුද්ගලයාට අර බාහිරව තියෙන ඒවා ඒ තරම්ම අර ඒව පිළිබඳව ඒව ලොකුවට ගන්නෙ නෑ. වටිනාදේ අභ්‍යන්තර මේ ආධ්‍යාත්මික ගුණධර්ම බව දන්නවා. එපමණක් නෙවෙයි හදද්දා ධනෙ හරියට හිතේ තැම්පත් වුණු අවස්ථාවේ නැත්නම් ඒ ආර්ය ධනිය ස්තන්පත් වුණු අවස්ථාවේ ඉඳලා ඒ තැනත්තාගේ සිතවිලි වල වටිනාකම වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා. වචන වල වටිනාකම වැඩි වෙනවා. ක්‍රියා වල වටිනාකම වැඩි වෙනවා. දැන් නෝට්ටුවක අගේ වැඩි වෙන හැටි මේ පින්නතුන් දන්නවනේ. ඒ ආර්ථික මූලධර්ම අනු ඒ තැම්පත් කරපු රත්තරන් හෝ මණික් හෝ වල අගේ අනුයි මේ නෝට්ටුවක වටිනාකම තියෙන්නේ. ඒකට ශ්‍රද්ධාව ධානය නැති හදවත් තුලින් බිහි වෙන්නේ අන්න අර විදිහේ નિસાරු අගයක් නැති සිතුම් පැතුම් වචන ක්‍රියා ක්‍රියාදාමය. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනා තුලින් උතුම් ඒ වටිනා වටිනා දේවල් පිට වෙනවා. ඒකයි ශ්‍රද්ධාව ධනයක් වෙන්නේ. ඊළඟට ශ්‍රද්ධාව පිහිට කරගෙන තමයි කෙනෙක් ශීලාදී ගුණ ධර්ම රකින්නේ. ශ්‍රද්ධාව නැති කෙනෙකුට බෑ මේ ශීලාදී ගුණ ධර්ම රකින්න. ශීලය කියලා කියන්නේ මොකක්ද? කය වචන හික්මවා ගැනීම. කය වචන හික්මවා නොගත්තොත් මොකද වෙන්නේ? බුදු පියාණන් වහන්සේ පිට පේන හැටියට නම් දැන් අර මේ අම්මා කෙනෙකුට ගෙදර ඉන්න දරුවා ඉක්මව ගන්න අර පුංචි කාලේ දඟකාරාවදී නයි පස්සේ දුවන කාලේ මේ සර්පෙන් පස්සේ දුවන කාලේ කොච්චර අමාරු දරුවෙක් ඉක්මවන. ගින්න ලස්සන ලිපේ තියෙන ගින්න ඔකල්ලන්න දුවන. සර්පය පස්සේ දුවන. ඉතින් මොකද අර කය වචන හික්මවා ගන්න ඒ දන්නේ නැහැ මේ මූල ධර්ම ටික. ඒ වගේ තමයි සීලය පිළිබඳ සැලකිල්ලක් නැති පුද්ගලයා අන්න අර තමාගේ පරිහානියට හේතු වෙන ආදියට දුෂ්චරිත වල යෙදিলা ධනයක් විනාශ කරනවා තමනුත් විනාශ. ඒකයි සීලේ ධනයක් වන්නේ. ඊළඟට ඒ ධනය තහවුරු කර ගැනීමට උපකාර වෙන රැක ගැනීමට උපකාර වෙන ධර්ම තමයි හිරි ඔත්තප්ප නමින් ඒ දක්වන කාරණා දෙකකට සම්බන්ධ කරලා දක්වන. හිරි ඔතප් කියලා සමාජෙත් ව්‍යවහාර වෙන්නේ. ඉතින් ඒ කියන්නේ පවට ලැජ්ජාව. සාමාන්‍ය ලෝකේ ලැජ්ජාව කියන එකට වඩා ගැඹුරු අදහසක් එතන තියෙන්නේ පව් කිරීමට, අකුසල් කිරීමට, හිත නොනැමෙන ගතිය. ඇකිලෙන ගතිය. ඒක ශක්තියක්. දැන් නම් ඒක හපන්කම. දැන් නම් හපන්කමක් හැටියට සමාජයේ සැකේ ලැජ්ජාව නැති කෙනා. නමුත් අර බුදු පියාණන් වහන්සේ දක්වපු මේ පාප කර්ම ආදියට හිත ඇකිලෙන ස්වභාවයේ Tamanට ශක්තියක් ආරක්ෂකයක් ආරක්ෂාවක්. ඒ ඒක හිරි කියලා කියන්නේ ඒකයි හිරිකිතයක් වගේ අපි හිතාගන්නේ පාප කර්ම පිළිබඳව හිරිකිතයක් වගේ ඇති කරගන්නවා. ඊළඟට ඔත්තප්ප කියලා කියන්නේ පව් පිළිබඳ බයක් ඇති කරගන්නවා. අර ගින්න ගැන අර යම් අවස්ථාවක පිළිස්සුනාට පස්සේ අර දරුවා ඊට පස්සේ අල්ලන්නේ නැතුව වගේ පුලුස ගත්තේ නැතත් බුද්ධ වචනය අනුව දන්නවා මේවා ඔස්සේ ගියොත් අපි පිළිස්සෙනවා කියලා. බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාව තියෙන නිසා. ඒ නිසා ඔත්තප් ඒක නිසා බය පව් කරන්නේ නැහැ. එතකොට පවට ලැජ්ජාව සහ බය ඒවා ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ලෝක පාලක ධර්ම කියලා කියන්නේ. ලෝකය පාලනය කරන්න අපි හිතනවා පොලිසිය යුද්ධ හමුදාවයි කියලා. ඒගොල්ලෝ බොහොම සීමිත අර්ථයකින් ඒක ඒගොල්ලෝවත් පාලනය කරගන්න බැරි අය අනිත් අය පාලනය. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන සනාතන වශයෙන් ලෝකපාලක ධර්ම කියලා කියන ওই දෙක. ඒක ස්වේච්ඡාවෙන් Taman යමන තුනක් ඇති කරගත්තන. පොලිසිය යුදහම දාවුනේ නැහැ. අතීතයේ බෞද්ධයින් පිළිබඳව ඈත අතීතයේ පමණක් නොවේ. ඒකත් අතර මේ පින්න තුන අහලා තියෙනවනේ අතීත රජ කාලේ. ඒ ඉතින් සමහර විට අර වද හිංසාර ඇති වුණ නිසා නමුත් ඒක සිංහලයා තුළට කොයිතරම් කාලෙ දුනද කියොත් මෑත යුගයේ මේ විදේශී ආධිපත්‍ය තියෙන කාලේ පවා ඒ විදේශිකයන් පවා පුදුම වෙන අන්දමට ඒ අර ශික්ෂා ගරුත්වය විනය ගරුත්වත්වයේ තිබුණු බව ඒ නොයෙකුත් ප්‍රවෘත්ති සඳහන් වෙනවා. ඒකට හේතුව අන්න අර අතීතයේ ඉඳලා පුරුදු කරගෙන ආපු හිරියොතක් කියන ඒ ಗುಣ. ඒක නිසා ඒ පාලක ලෝකපාලක ධර්ම කියලා කියන්නේ ඒකයි. ඒවත් ධන. එතකොට ඊළඟට තියෙනවා සුත්ත ධනය කියලා. ඒ කියන්නේ ධර්මඥානය. ඒ කියන්නේ බොහෝ අවස්ථාවල අපිට ප්‍රකාශ කරලා තියෙනවා දීඝ පාඨයෙන් බුදු පියාණන් වහන්සේ මේ සුත්ත කියන වචනේ තෝරන්නේ. ඒ කාලේ බොහෝ විට අසලා අසුපිරිතන් කියලා කියන්නේ අහලයි ධර්මය. දැනට දැන් නම් පොතපත කොටිකුත් තියෙනවා. නමුත් විශේෂයෙන්ම ඇසීම තුළින් ඇති කරගන්න ධර්මය, ඥානය. ඒක තමන්ට ශක්තියක්, ධනයක්. ඒක ශක්තියක් වෙන්නේ ඒ පාඩේ හුඟක් දිගට තියෙනවා. සුතා ධතා වචසා ಪರಿචිතව විදිහට දිගට තියෙනවා. ඒක අහලා දරාගෙන වාචෝද්ගත කරලා කටපාඩම් කරගෙන ඉතින් ඒ ගැන හිතලා හුඟක් දුරට කල්පනා කරලා එන් යමක් අරගෙන ඒ වගේම ඊළඟට තම දක්වනවා බහුසුත. ඒ බොහොම බොහොම අස්පිරිතෙන් ඇති. හුඟක් දේවල් ධර්මයේ පිළිබඳ ගැඹුරින් දන්නවා. ඒ වගේම සුත ධරෝ ඒ දැනගත්තු දේ තමන් දරාගෙන ඉන්නවා. ඒවා මේ මේ යන්ත්‍රවල නෙවෙයි මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා අන්න යන්ත්‍රේ නම් ඒක තියෙනවා. ඒක මට දැන් උත්තර දෙන්න බෑ යන්ත්‍රේ තියෙනවා. එහෙම නැත්නම් අන්න ගෙදර මහා පොතක් තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න ඕන. ඒ විදිහට කියන තත්ත්වයක් නම් අර කියාපු සුත ධනෙ හරියට නෑ ඒ පුද්ගලයා තුල. එතකොට අර සුත ධරෝ සුත සම්නිචයෝ ඇවිදින පුස්තකාලයක් වගේ පුද්ගලයා. ඉතින් අන්න ඒ වගේ සුතධරෝ සුත සම්නිච්චයෝ. ඒ බහුසුතභාවය කෙනෙකුට ධනියක්. අනිත්‍ය සොයන්න යන්න ඕනේ නැහැ. මේ මහා පඬිතෙන් සොයන්න යන්න ඕනේ ප්‍රශ්නයක් ආවම ධර්මය තුලින් තමන්ට පිළිතුරු සොයා ගන්න පුළුවන්. ධර්මානුකූල පිළිතුරු. ඒ අවබෝධයය බුද්ධ වචනේ අනුව තමන්ට මේ අවස්ථාවේ මේකයි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ. අන්න ඒ බහුසුත භාවය වෙන ධනියක් වෙනවා. ඉතුරුවක් වෙනවා. ඊළඟට කියවෙන්නේ ඒ බහුසුත භාවයෙන් ප්‍රතිඵලය තමයි බුදු පියාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? මුලින් ඉඳලා ළඟටම කියන්නේ අතහැරීම පිළිබඳ කතාන්තරයක්. උන්වහන්සේ ප්‍රකාශ කරන මේ මුළු මහත් සංසාරේ අපි තඳවගෙන ඉන්නේ තණ්හා, උපාදානය අල්ලා ගැනීම. ඒක නිසා අතහැරීම. ඒකට ත්‍යාගය කියන එක. ඒකත් සාමාන්‍ය වශයෙන් හඳුන්වන්නේ ගිහි ජීවිතය ගැන අදාළව. ඒක දීර්ඝ පාඨයෙන් හඳුන්වනවා. ගිහි ජීවිතය වුණත් ගත කරන පින්වතා පහ වූ මසුරු මල ඇති සිතකින් ගිහි ගෙයි වාසය කරනවා. ඒ කියන්නේ මසුරු මල ඉවත් කරලා. මසුරු මල කියන වචනේ පව හුඟක් කල්පනා කළ යුතු වචනයක් මේ පිනතුන් දන්නවා. ඔය ලෝහ භාණ්ඩ ආදී තියෙන තැනක කලින් කලට ඒක සුද්ධ කරේ නැත්නම් එහෙන් පිටිම මල කඩ ගොඩක් නේ. ඒ වගේ තමයි මිල මුදල් ආදී රැස් වෙන තැන. එතනත් මසුරු මල තිබුණා. ඒක නිසා තමයි සමාජයේ සමහර විට මසු කෙනාට මල කඩය කියලා කියන්නේ. ඒ තරමටම අර මසුරුකම භයානක දෙයක්. ඉතින් ඒ මසුරු මල ඉවත් කරලා ඉවත් වූ සිතකින් ජීවත් වීම. ඊළඟට තවත් සඳහන් වෙනවා අතහැරීම. අතහැරීමේ වටිනාකම තේරුම්ගෙන පරිත්‍යාගශීලීව දැන්න ලෑස්ති කරගත්තු අත්‍යතිව අතහැරීම තුලින් විනෝදයක් පවා ලබන සතුටක් පවා ලබන මම මේක කෙනෙකුට දුන්නා කියලා ඒක තුලින් පසු දෙවිල්ලක් නැතුව අයියෝ මට මේක නැති වුණා කියලා හිතන්නේ නැතුව කොච්චර හොඳද මම මේ මගේ ඒක මගේ තණ්හාව මං ඇතහැරලා මේක දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් අතහැරීමෙන් සතුටු වෙන්න පුළුවන් ඊළඟට ඒ වගේම යාච යෝග්‍යෝ කියලා කියන වචනයක් තියෙනවා. ඒ කියන්නේ යාචකින්ට බය නැතුව ඒ තැනත්තා ළඟට කිට්ටු වෙන්න පුළුවන් බව. ඒ කියන්නේ දෙන දෙන තැනැත්තෙක් බව පරිත්‍යාගශීලී කෙනෙක් බව දන්න නිසා. ඊළඟට දාන සංවිභාග රතෝ කියලා වචනයක් කියනවා. දන් බෙදා දීම පිළිබඳව බොහොම ඇල්මකින් කරනවා. අනිතයට බෙදා දෙන්න සතුටු. අන්නේ බඳු ඒ ගුණය තමයි අර පරිත්‍යාග ත්‍යාග ගුණය වැඩින්නේ ඒක තුළ. ඒ අතහැරීමේ තියෙන ආනිසංශ මේ පින්නතුන්ට කල්පනා කරලා බලනකොට ඒ ඇත්ත වශයෙන්ම අතහැරි දැන් අපි දානේ ආනිසංස කොටිකුත් අහලා තියෙනවා. අතහැරීම ආනිසංසයක් වෙන්නේ කොහොමද කියන එක ටිකක් සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දාණයෙන් කියන්නේ අර පිටපැත්තෙන් පේන එක දීම. ඒ දීම කරන්න පුළුවන් අතහරින්නේ නැතුව. හිතින් අල්ලගෙන අනුකට දෙන්න පුළුවන්. දැන් බඩු වෙනදාන් ගනුදෙනු වල කිහිමනේ කෙරෙන්නේ. ඉතින් ඒකට හරියන්නේ කො මුදලක් දෙන්න ඕනේ මේ විදිහේ. හිතෙන් අල්ලගෙනයි දෙන්නේ. එහෙම නැතුව අර සම්පූර්ණයෙන් මේක හිතෙන් අතහැරලා දෙන්න පුළුවන් ශක්තිය ඇති කර ගැනීමයි ත්‍යාග කියලා කියන්නේ. ඒ ශක්තිය Tamanට උපකාර වෙනවා. යම් අවස්ථාවක Taman පැහැර වෙලා ඉඳෙද්දී ඔන්න ආරංචි වෙනවා ගිය ගිනි ගත්තා. එහෙම නැත්නම් මගේ මුදල් තැන්පත් කළ තුන බැංකුව කඩා වැටුණා. මගේ ගේ දොර ඉඩකණම් තියෙන. එහෙම නැත්නම් වගේ වතු පිටි ඔක්කොම අන ජනසන්තක වුණා. එහෙම නැත්නම් රාජසන්තක වුණා. ඒ තැනත්තට ඒ ආරංචි අහනකොටම විසඤ්ඤ වෙලා වැටුණේ පහදවත. මේ වෙලා හැම මැරිලා යනවා. මොකක්ද අර ධනෙන් ඇති වැඩි? අන්න ඒක නිසා තමයි අර තාග ගුණය දිනු කළා නැත්නම් ඒ තැනත්තට ඒක මිද දරා ගන්න බෑ. හිත හදා ගන්න බෑ. ඒ වගේම තමයි මේ පින්නතුන්ට එකට නිදර්ශන කොතිකුත් ලැබෙන්නේ නැති. තමන්ගේ ජීවිතයත් මෙතෙක් අල්ලගෙන හිටි ධනයත් ඒ දෙකෙන් මොකක්ද රැකගන්නේ කියන එක තීරණය කරන අවස්ථාවල් එනවා. ඔය මහා ගිනි ජාලාවල් ඇති වෙන තැන ජල ගැලුම්, මුහුද ගැලුම් ආදී එන අවස්ථාවල මෙතෙක් අල්ලගෙන හිටියේ ඒවා ඒවා අල්ලගෙන හිටියොත් ඒක නැත ගහගෙන යනවා. අතහැරිගෙන දිනුවා. අන්න ඔයින් පාඩම් එතකොට ඒ මේ පින්නතුන්ටත් ඔය දැන් මේ කාලේ සිදෙන සිද්ධ වෙන තේරුම් ගන්න පුළුවන්. ඒ ශක්තිය ඒ වෙලෙට විතරක් ඇති වෙන එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් පළපුරුද්දක් ඇති කෙනායි මේ විදිහට අතහරින්නේ. ඒ වෙලාවට වෙලාව ආවම අතහැරිය යුතු දේ අතහරින ශක්තියයි ඡාග කියලා කියන්නේ. ඉතින් එහෙම අතහැරීමට පුරුදු වෙච්ච කෙනාට අන්තිමට ගැඹුරු භාවනාවට යනකොට පේනවා මේ අල්ලගෙන සිටින බාහිර තියෙන ටික විතරක් නෙමෙයි මා අල්ලගෙන ඉන්නේ පංචස්කන්ධයක් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒවා මේ අල්ලගෙන ඉඳීම නිසා මට මේවා මේ මගේ තියෙන මේ සක්කාය දිට්ඨිය නිසා දේවල් හැටියට පේනවා. නමුත් මෙතන තියෙන්නේ මේ හැම එකක්ම රූපය පෙන පිඩක් කියලා කිව්වා වගේ මේවා ඇති වෙන නැති වෙන ගොඩක් රූපය කියලා මම මේ ලොකුවට ගන්න දේ පිටට පේනන දේ ලස්සන කර කර පෙන්වන දේ මේක හිතා ගන්න බැරි තරම් වේගෙන් ක්ෂණයක් ක්ෂණක් පාසා මේක වෙනස් වෙන ඇතුළතින් ඒක දිලා දිලාපත් වෙනවා තවත් නොයෙකුත් විපර්යාස වෙනවා ඒක ඇතිවීම නැතිවීම දකින්නවා කියලා කියන්නේ ඒකයි උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියලා කියන අර කලින් අපි සඳහන් කර ප්‍රඥාවයි තෙන්දි දැක්වෙන්නේ පඤ්ඤාව තමයි අන්තිම ධනෙ තමන්ගේ වෙන දෙයක් නෙවෙයි මේ බාහිර වස්තු පිළිබඳව ඇතීම් නැතිීම් පමණක් නෙවෙයි. ඒවා තේරෙන සමන් කැල්ල දිය වෙලා යනවා. ඇඳුම් ආදිය කිලිටි වෙනවා. ඒවා දි รา පත් වෙනවා. ඒ බාහිර දේවල්. නමුත් මේ තමන් අල්ලගෙන ඉන මේ ශාරීරිය තුල සිදුවන මේ වෙනස්කම් ඒකට හිත යොදලා සතිපට්ඨානය අනු යනකොට ඔන්න තේරෙනවා මේ පංච උපාදානස්කන්ධ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ගොඩවල් පහම. ඒකට ගොඩවල් කියලා කියන්නේත් ඒකයි. ඇති වෙන නැති වෙන රාශියක් මෙතන තියෙනවා. ඉතින් ඒ විදිහටම රූපය අර පින පිනක් කිව්වා වගේ වේදනාව දීපු බුබුල රසක් කියලා කිව්වා වගේ සංඥාව මිරිඟුවක් කියලා කිව්වා වගේ ඊළඟට සංස්කාර කියන්නේ අර පට්ට ගහන්න පුළුවන් කෙහෙල් කඳක් කියන වගේ විඥානය කියන එක එහෙම් පිටීම රවට්ටන මායාවක් කියන අන්නේ අවබෝධය යම් අවස්ථාවක විදර්ශනාත්මක ගියට පවා ඇති වෙනවා. ගියට පවා ඇති වෙන අන්න පඤ්ඤා දාණය. බුදු පියාණන් වහන්සේගේ තක්සේරුව අනුව ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දාණය ප්‍රඥාව. ඒක තමයි කියන්නේ පඤ්ඤා නරාණං රතනං කියලා. ලෝකයේ මිනිස්යාට තියෙන රත්නය ප්‍රඥාවක්. ඉතින් ඒකම තමයි දැන් ඔය එක්තරා අවස්ථාවක ආලවක සූත්‍ර ආදී දැක්වෙන පඤ්ඤාය පරිශුද්ධති. නියම පිරිසිදු බව ඇති වෙන්නේ ප්‍රඥාවෙන්. අවබෝධය තුලින්. විනිවිද දකින්න ප්‍රඥාව තුලින්. යන්නේ ප්‍රඥාව තමයි අවසාන ධනය. ගිහි හෝවා පැවිදි හෝවා. ඒ ධනය තමයි. එතකොට අර තැනැත්තා අපි හිතමු දියක ගිලුණා කියලා. ඒ තැනැත්තා දියේ ගිලුණාම ශරීරය පහළට ගියාට හිත උඩට යනවා. ප්‍රඥාව දියුණු කරලා තියෙනවා නම් ඒක බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උපමාවකින් දක්වනවා. ගිතෙල් කලයක් වතුරේ බිඳුනහම කලේ කෑලි මැටි එහෙම කෑලි පහළට යනවා. ගිතෙල් උඩට එනවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දක්වනවා ධාන ආදී වලින් හිත දියුණු කරගත්තු ඒ මාර්ග ඵල ලබාගත්තු ගිහි පෙන්නතා හෝ ඒවා. ඒ තැනත්තා මැරෙනකොට මුහුදේ හෝ කෙතනක හරි ගිලෙනකොට ශරීරය පතුලට යනවා හිත උඩට යනවා. නමුත් අපි හිතමු මේ විදිහට හිත දියුණු නොකරපු කෙනෙක් නම් මහා පාප කර්ම කර කර හිටලා සතුන් මරලා මාස් කඩාරෝ මේවා ඒවා පිළිබඳ මහා නොයෙකුත් විදියට අධාර්මික විදියට ජීවත් වෙච්ච අනිත් අයත් අධර්මයට නඹුරු කරපු අය ඒ බඳු කෙනෙක් මැරුණොත් මොකද වෙන්නේ? ශරීරය පතුලට යාවි. හිත ඊටත් වැඩිය ඈතට පොළොව පලාගෙන නිරයට යයි. අන්න එතකොට වෙනස තේරුම් ගන්න පුළුවන්. මේ ධ්‍යාන වල වටිනාකම. නිකන් ප්‍රඥා ධනය ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙයක්. අන්න ඒ ප්‍රඥා ධනෙම ක්‍රමානුකූල දියුණුවක් නිසා තමයි අර ධම්මික උපාසකවුන් ඇහෙට මහාන වෙන්න හිතුනේ. අපිට මුලදී නම් හිතෙන්නේ බොහොම වැරදි වැඩක් නේ කළේ. ඒ ධම්මික උපාසකවුන් නැහැ. හොඳයි අර භාර්යාවගේ වචන ටිකී කරුවෙලා අර දරුවා බිහි වෙනකන් හිටියා. ඒ ඉතින් දරුවා ටිකක් ඇවිදින තමයි හිටියේ. ඒ වුණාට දරුවා පිළිබඳ කොච්චර වැඩ තියෙනවද මේ දරුවා ඉස්කෝලේ යවන්න ඕන, තව විශ්වවිද්‍යාලයට යවන්න ඕන, තව ඒ සම්පූර්ණ කරන්න. ඒ ඔක්කොම තියෙදි මේ මේ ධම්මික උපාසකවුන් නැහැ කියලා මහාන වුණා. නමුත් ඒ අය අමතක කළේ නැහැ. රහත් වුණාට පස්සේ Tamanගේ වැඩි මහාන වීමේ කටයුත්ත කෙලවර කරාට පස්සේ ඇවිල්ලා ඉස්සෙල්ලාම පුතාට ඒ ධර්ම දායාදය දුන්නා. දැන් මේ පින්වන්කට සිහියට නගා ගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ රාහුල කුමාරට මොකද්ද දුන්නේ? ඒ කතාන්තරේ මේ පින්වන්ක කොතිකුත් අහලා තියෙනවනේ. බුදු පියාණන් වහන්සේකින් බුල්වත්පුරයට වැඩලා පිය රජුගේ සුද්ධෝදන රජුගේ ඒ මාලිගාවේ දානි හඳන අවස්ථාවේ යශෝදරා දේවිය රාහුල කුමාරට කිව්වා පුතේ අන්න තාත්තා ගිහිල්ලා ඉලගන්න දායාදේ අනේ මේ දරුවා ගිහිල්ලා මහාන ඔබේ සෙවණක් මට සැප මට දායාදය දෙන්න කියලා. ඉතින් පියාණන් සදානේ වන්දලා සාවුරුම ආයත් එක්කගෙන ගිහලා දායාදය දුන්නේ. මොකද්ද? අන්න ඒක ඒක අපිට හිතා ගන්න තියෙන්නේ. ඒක තමයි මේ ධම්මික තෙරුන් වහන්සේත් කළේ. එතකොට සංඝයා වහන්සේ කෙනෙක් හැටියට තමන්ගේ ඥාතීන්ට දෙන්න පුළුවන් උතුම්ම දානයයි මේ ධම්මික තෙරුන් වහන්සේ දුන්නේ. අපි ඒක කල්පනා කරනවා. ඉස්සෙල්ලා පුතාට දායාදය දුන්නා. ඊට පස්සේ පුතත් මහාන වුණා. ඊළඟට අර භාර්යාව කල්පනා කර හැටි ඒ චින්තනය ගැන හිතලා බලනවා. කොහොමද හේතුවේ? යම් අය සඳහා නම් මම මේ ගිහි ජීවිතය ගැන කියේ. එයයි දෙන්නව පැවිදි වුණා. මොකටද ගිහි ගියේ ඉඳලා? වෙන යනාතක් බලා ගන්න බැරුවට නෙවෙයි. දැන් යනාතක් බලා ගන්නවා කියන එක මේ පින්නතුන් දන්නවනේ. ඒ කියන උපාසිකාවට සමාජයට වෙන යනාතක් බලා ගන්න තිබුණා. නමුත් ඒ වෙනුවට කල්පනා කරේ මොකද වටිනාකම් තේරුම් ගත්තා. කාම පුරුෂයා ආදර්ශය දුන්නා. පුතා ආදර්ශය දුන්නා. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඒ අය වෙනුවෙන් මම මේ ජීවිතය කරේ. මට මොකටද ඉඳලා? මාත් අන්තිමට මොකද වුනේ? රාතන් වහන්සේලා තුන් දෙනා. ඔන්නෝකයි ඒකට ධර්මානුකූල වටිනාකම් අපි කල්පනා කරගන්න ඕන. ආහාරයවත් නෙමෙයි ජීවිතේ પરමාර්ථය. ධනයවත් නෙමෙයි ජීවිතේ પરමාර්ථය. ඔන්න ඒ කියාපු අපි දැන් මතක් කළා ආර්ය ධනය තුලින් අවසාන වශයෙන් ප්‍රඥා මෝරල ගිය අවස්ථාවේදී ස්වාභාවිකවම සිදුවන දෙයක් තමයි ගිහිගේ ගැන කලකිරීම. යම් යම් ප්‍රමාණයකට ඒ කලකිරීම ඇතිව නේද මේ පින්නතුණු මෙතනට දවස ගත කරන්නේ ගෙදර දොරවල් වල මේකත් ප්‍රශ්න තියෙනවා. සමාජයට සමාපුරුෂයා දරුවා භාර්යාවට බාර දීලා මම මේ සැරේ සිල් සමාදන් වෙන්න දරුවා බලා ගන්න. ඊළඟ සැරේ සිල් සමාදන් වෙන්න මම එන්නම් මේ කියලා. ඒ විදිහටත් එහෙම ගනුදෙනු කරගෙනත් මේ අමාරුවෙන් හරි මේ සිල් මාර්ගය යන්නේ. තව දහසක් ප්‍රශ්න තියාගෙන. තේරිලා මේක මහා දුකක්. මේ අපි මේ බැඳගත්තු බෙරේ ගහන්න වගේ දැන් මේ මොන මොන හේතුන් කර්ම විපාක මේවා නිසා අපි මේ මේ විදිහට සම්බන්ධ වෙලා සිටිනවා. නමුත් සංසාරේ අපි කවුරුත් තනි වෙලා. ඒක මේ අම්බලමක රැස්ුණු අය වගේ අපි කොතිකුත් මතක් කරන ආකාරයට පෞල් සම්බන්ධතාව මේ බෞද්ධ දර්ශන අනුව බලනවා නම් සමාජ දර්ශන අනුව බලනවා නම් ඒවා වෙනස් වෙන්න පුළුවන්. අපි අර ගැඹුරු දියුරදර්ශී විදියට කල්පනා කරලා බලනවා නම් කම්මස්සකා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා ආදී වශයෙන් මේ වචන අනුව කල්පනා කරලා බලනකොට තමන්ට අයිති කර්මය විතරයි දරුවත් අයිති නෑ තාත්තත් අයිති නෑ අම්මත් අයිති නෑ තමන්ට තමන්ගේ කර්මය විතරයි තමන්ට තියෙන දායාදයක් මව්පියන්ගෙන් මොන ලැබෙන දායාදය නෙමෙයි කර්මයමයි තමන්ගේ ඥාතිවරයත් කර්මයමයි පිළිසරණත් කර්මයමයි අන්නේ විදිහට කල්පනා කරලා බලනකොට මේ ලෝකයේ තියෙන අන්නේ පුදුම විදිහේ තනිකම් තේරුම් ගත්තු අවස්ථාවේ තමයි මේ පින්නතුන් මේ විදිහට ඒ gedara දොරවල් වලින් කොහොම හරි අමාරුවෙන් හරි තනි වෙලා දවසක් ගත කරන්න මේ විදිහ ස්ථානයක පෙළඹෙන්නේ. ඒකට එනෙක්ම මේ ආරම්භයයි එනෙක්ම මේ ආරම්භයයි ඒ ආරම්භයේ කෙලවර තමයි අන්තිමට යම් අවස්ථාවක් අර ධම්මික උපාසකුණයට වගේ හිතෙනවා. මේ අඩාලව ටිකින් ටික කළා වැඩක් නැහැ. හොද හොද මඩේ දාන එකෙන් තේරුමක් නැහැ. කෙලවරක් කරගන්න ඕන. ප්‍රඥාව කියන එකක් යන්තමින් කරලා හරියන්නේ නැහැ. ඒක නිසා මට ඒකට අවශ්‍ය පරිසරය ලබා ගන්න ඕන කියලා ඒ ගැඹුරු අදහස කියනවා. එතකොට කෙනෙක් අතීතයේ අතීතයේ සංඝයා වහන්සේලා පැවිදි වුණේ. ඒකයි පැවිදි කමේ පබ්බචිත කිච්ච කියලා කියන්නේ, පැවිදි කිස කියලා කියන්නේ, පැවිදි පරමාර්ථය කියලා කියන්නේ. අන්නේ සියලු කෙලෙසුන් නැසා ඒ රහත් වීමයි. එහෙම නැත්නම් අර පංචස්කන්ධය යථා තත්ත්වයේ තේරුම් අරගෙන මේ සංසාරයෙන් මිදීමයි. එතකොට එහෙම මිදුණු කෙනාටයි අර කියාපු විදිහට උපරිම මට්ටමින් කෙනෙකුට ලෝකයාට සහාය වෙන්න පුළුවන් ධර්මයෙන්. ධර්මයෙන් සහාය වෙන්න පුළුවන් වෙන්නේ ඒකයි. අධර්මයෙන් නෙවෙයි. අන්න ඒක අපි කලින්ම කිව්වේ මේ ධම්මික තෙරුන් වහන්සේගේ ජීවිතය බොහොම ආදර්ශමත් ජීව ධාර්මික ජීවත් වුණ බව කෙටියෙන් එතන සඳහන් වෙනවා අපිට හිතා ගන්න පුළුවන්. ඊළඟට පැවිදිව ධාර්මිකව ජීවත් වුණ බවට සාධකය තමයි පැවිදි වෙලා රහත් වෙලා අර භාර්යාවට පුතාට ඒ යම් යම් ආකාරයකින් අනියම් ආකාරයකින් ධනය ලබා ගන්න රස්සාවල් ලබා ගන්න ඕවාට උපකාර කළා නෙවෙයි. තමන්ගේ මාර්ගයේම පාරට මේ මාර්ගයටම යොමු කළා ධර්මයේ තුලින්. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි තුන් දෙනෙක් නිවන් දුටුවා. සසර දුක කියලා වැඩ කරගත්තා. ඒක ප්‍රඥාවේ අවසානය. සම්මා දුක්ඛක්ඛය කියලා කියන ආකාරයට සියලුම සසර දුක් කෙලවර කිරීම නම් ඊට වඩා වටිනා ධනයක් නැහැ. එතකොට අන්න ඒක අනුව මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ. මේ ලෝකයේ නොයෙකුත් විදිහේ විවිධ මති මතාන්තර පවතින යුගයක් මේවායේ හරි වැරදි බව පොතිකුත් කිව්වත් පොතපතේ කියෙව්වත් කෙනෙකුට තීරෙන්නේ නැහැ සමහර විට. නමුත් ලෝකයේ යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා. ඒවට කියන සංවේග වස්තු කියලා. රත් වෙන වෙලාවල් තියෙනවා. රත් වෙන වෙලාවට තමයි තලන්න තියෙන්නේ. රත් වුණු වෙලාවට තමයි කම්මලක වුණත් යකඩයක් තලන්න පුළුවන් වෙන්නේ. ඔන්න රත් වුණු වෙලාවක් දැන් ඇවිල්ලා. ඒ නිසා එදිනෙක කල්පනා කරගන්න ඕන ලෝකේ නියම වටිනාකම් මොනවද? අර කියාපු ධනාත්මක චින්තන ආදී કોઈ චින්තන තිබුණා. ආර්ය ධනාත්මක චින්තනය. චින්තනයක් අවශ්‍ය නම් ආර්ය ධනාත්මක චින්තනයට නැඹුරු වෙමින් ධනය පරමාර්ථය කරගන්න ඇතුව අන්න අර කියාපු ආර්ය ධන. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙලොවටත් පරලොවටත් නිවනටත් උපකාර වන සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, ඡාග, පඤ්ඤා කියන ආර්ය ධනියම තමන්ගේ නියම ධනෙ හැටියට සලකන්න පුරුදු වෙන්න ඕන. බැංකුව වල තියෙන ධනෙවත්, ගේදොර ඉඩකඩම් වතු පිටි යාන වාහනවත් නෙවෙයි. ඒ ඔක්කොම රැල්ලට ගහගෙන යන්න පුළුවන්. නමුත් මේක හොරෙකුට ගන්නත් බෑ. කිසිම ජල ගැල්ම ආදියට විනාශ වෙන්නෙත් නෑ. එක් අවස්ථාවක් උග්ග කියන රාජමහා මාත්‍ය ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මහා පුදුමකින් වගේ භාග්‍යතුන් වහන්සේ මිගාර රෝහණීය කියලා සිටුවරයා හරිම මහා පුදුම ධනයක් ඇතුව හිටපු කෙනෙක් නේ. රන්මිලම ලක්ෂ ගණනක්, සිය දහස් ගණනක්. රිදී ගැන කියන්න සීමාවකුත් නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උග්ග එහෙම ධනෙකුත් තියෙනවා තමයි ලෝකේ. නමුත් උග්ග ඔය කියන ධනය ගින්නට, ජල ගැලුම් වලට, රජුන්ට, පොරුන්ට, අප්‍රිය දායාදයින්ට අයිති දෙයක්, සාධාරණ දෙයක්. ඒගොල්ලන්ට අයිති කරගන්න පුළුවන් දෙයක් Tamante කියලා ගන්න බැරි දෙයක්. නමුත් උග්ග තියෙනවා ධන හතක්. ඒ විදිහේ කාටවත් හොරකම් කරන්න බැරි. රජුන්ට සාදසන්ත කරන්න බැරි. ගින්නට ජලයට අහු වෙන්නේ නැති. ඒ හත් තමයි ඕනේ දැන් අපි ප්‍රකාශ කළේ. සත්තාරේ ධනෙ ඊළඟට අවසාන වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ යම් කෙනෙකුට ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ මේ කියපු සත්තාරේ ධනෙ තිබෙනවා. සවේ මහා ධනෝ ලෝකෝ. එයා තමයි ලෝකේ ඉන්න මහාම කෝටිපතිය, මහා ධනවතා. කෝටිපතිය නොකිය අපි කියමු. ඒ තැනත්තා තමයි ලෝකේ ඉන්න මහාම ධනවතා. සවේ මහා ධනෝ ලෝකෝ. අජේයෝ ඒ වගේම දිනන්න බෑ මර අපරාජිතයි. මහා ධනවන්තෙක් අපරාජිතයි. බොහෝ ධනවන්තයන් කෝටිපතීන් පරාජිතයි. සමාජයේ දිනුවන් හැටියට පෙනුනත් මැරෙන අවස්ථාවේ ගිලන් යහනේ පේන හීනවලට බය වෙලා කෑ ගහන අතීතේ කරපු පාප කර්ම පෙනිලා අර ධනය එකතු කරගත්තු ආකාරය පෙනිලා අන්න එයා පරාජිතයා. නමුත් අර සත්තාරේ ධනයක් තැනක් අර කිව්ව හැටියට අර ගිතෙල් කලේ වගේ ශාරීරියේ පහළට ගියත් හිත ඉහළ. එතකොට අන්න ඒවා මේ පින්තුන් වලින් කල්පනා කරගෙන මේවා බණ වලින් එකක් හැටියට හිතන්නේ නැතුව තමන්ගේ ප්‍රත්‍යක්ෂය හා සංසන්දනය කරමින් බුදු පියාණන් වහන්සේගේ ධර්මය එහෙමයි කිව්ව පමණින් පිළිගන්නේ නැහැ. තර්කයටම සීමා කළා තර්කානුකූල පමණින් පිළිගන්නේත් නැහැ. තමන්ගේ අත්දැකීම් හා සංසන්දනය කළා. මේ කියපු කාරණා ඇත්තද නැත්තද කියලා ඒ ආදර්ශයෙන් මේ අපි කිව්වේ ලෝක සම්මතයට අනුව වර්ෂයක ආරම්භය අපේ දැන් සම්මතයට අනුව දුරුත පෝයත් ඒ වගේ ඒක නිසාම පළමුනි පෝය හැටියට සැලකනවා. ඒ නැතත් හැම තැනම අපි කල්පනා කරන්න ඕන මේ කාල චක්‍රයේ අපිම හදා ගන්න ඕන පටන් ගන්න තැනක් මේක. අරගෙන තැන අපිට මේක යම් තැනකදී අපට ඕනකනම් හැදෙන්න පොඩි සලකුණක් දාලා ඔන්න අවුරුද්දක් උදා වුණා කියන. ඔන්න මාසයක් ආරම්භ වුණා කියන. ඔන්න සතියක් ආරම්භ වුණා කියන. ඔන්න දවසක් ආරම්භ වුණා කියන. ඒකට උදව් කරනවා අපිට ඊළඟ හඳයි. නමුත් අපි දැනගන්න ඕන ඒ උදාහරණ වර්ෂයෙන් මාසයෙන් සතියෙන් දිනෙන් ප්‍රයෝජන ගන්න. ඒකට අන්නේ කාරණා ටික මේ වෙන මොනින් කල්පනා කරන්න ඕන. ඒකට ආර්ය ධන පිළිබඳව අර කියාපු ආර්ය ධනයට කිට්ටුවීම තමයි මෙන්න මේ අවස්ථාව මේ පින්නතුන් සමන්ගේ නිවෙස් වලින් ඉවත් වෙලා විශේෂයෙන්ම මේ ඉහළ සීලයක් සමාදන් වෙලා යටත් පිළිසෙන් අවුමට වෙන අවස්ථාව ආදී අෂ්ටම සීලය සමාදන් වෙලා හරි ඒ විදිහට මේ සීලයට නැඹුරු වෙලා ඊළඟට ධර්ම දේශනාවක් තුළින් අර සුතමේ ඥානය ඊළඟට ඒක තුළින් ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් මේ පින්නතුන් මේ සුළු කාලය තුළ මේ පැයක් පමණ කාලය තුළ ලබා ගත්තා. ඉතින් මේ හැම එකක්ම කුසල් හැටියට මේ 아무තු බුදු පියාණන් වහන්සේ දක්වනවා කුසල් කියලා කියන්නේ අන්න අර කියාපු ඉලක්කය කරා ලං වෙන උපකාර වෙනවා මේ සියලු සංසාර දුක කෙලවර කරගන්න. ඒකට අන්න ඒකට ඒක නිසා ඒ ගැන සතුටු වෙමින් ඒ ගැන අනුමෝදන් වෙමින් ඒ රැස් මෙතෙක් රැස් කරගත්තු අපි ඒවා හකුළු වල දක්වනවා නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම අප තුල ගොඩනගාගෙන මේ සංසාර දුක කෙලවර කරගන්න මේ මාර්ගඵල අවබෝධය තුලින් ඒ නිවන් ධර්ම ප්‍රත්‍යක්ෂ කරගන්න යම් අවස්ථාවක උපකාර වෙන නිසා ඒවා ඒ ඒ දිනු කරගත්තු ඉන්ද්‍රිය ධර්ම තුලිනුත් ඒවා උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයයට නැඹුරුව ඒ ආශ්‍රය තුලින් බණ භාවනා ආදී සම්පූර්ණ කරගෙන මේ කුසල ශක්තිය උපනිෂ්ඨය කරගෙන ඉක්මනින්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදෙන තුමා මා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ ධර්ම කුසල හේතු වේවා එසේම මේ අවීචේ සිට අකනිටා දක්වා වූ අපේ ඥාතීන් ඇතුළු යම් කෙනෙක් මේ බඳු ධර්ම දේශනාවන ධර්ම ශ්‍රවණය කුසල් අනුමෝදන් වෙන්න සූදානම් නම් ඒ හැම කෙනෙක්ම මේ කුසලයේ අනුමෝදන් වීම තුලින් තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සම්පී දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා ධම්මනෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා චුම්මත්ථා දීවානාගා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරම දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිභයා සෝකපත්තා ච නිසෝකා හුතු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තා ච නිදුක්ඛා භයපත්තා ච නිභයා සෝතප්පත්තාජනි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාජනි දුක්ඛා භයප්පත්තාජනි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාණපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාවිපාණ්‍ය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාවිපාණ්‍ය සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා රොක්ඛි ධාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා රොක්ඛි ධාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා රොක්ඛි ධාන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබාණ සම්පatti නාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න